අසල්වැසි රටක නායකයෙක් වෙන රටකට ගිහිල්ලා කියන්නේ නැහැ. ඒ රටේ ව්‍යවස්ථාව කොහොමද වෙනස් කරන්න ඕනේ? මෝඩි අගමැතිතුමා ලංකාවට අවිල්ලා ලංකාවේ පාර්ලිමේන්තුව හමුවේ කිව්වා 13 වෙනි සංශෝධනයේ ඔබට යන්න ඕන ෆෙඩරල් ක්‍රමයකට හොඳයි කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ජනතාවට අර හැමෝටම කීකරු පුත්‍රයෝ තමයි පාලනය කරන්නේ. හරි කීකරුයි. රජිනිට කීකරුයි, බැංකි මූන්ට කීකරුයි, ජෝන් කෙරීට කීකරුයි, මෝඩිට කීකරුයි. ඉතින් අපි තෝරගන්න ඕනේ එහෙම කීකරු පුත්‍රයන්ටද අපේ රටේ ධෛර්යය නිශ්චය කරන්න ඉඩ දෙන්න ඕනේ. එහෙම නැත්නම් රාවණගේ සිට පුරන්නප්පු දක්වා ඒ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායේ ආදරවන්ත නමුත් අකීකරු පුත්‍රයන්ටද